බුරුමේදී බුරුම පරිවර්තනයේදී සයන්ස් කියන එක පරිවර්තනයේ තියෙන්නේ සිප්පන් කියන වචනේ. ශිල්ප කියන පදේ කලාව කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ විඥා කියන වචනේ. ඒ නිසා සිංහලයේ අපි භාෂා පරිවර්තනය කරනකොටයි බුරුමේ පරිවර්තනය කරනකොටයි යම් යම් විදිහේ අර්ථ වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා.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 ඒක මුළු සිංහල භාෂාව පුරාම පොදු දුවලා තියෙන අවුලක් මේකම පදය බාහිර හොයන එකටත් ඇතුළත හොයන එකටත් දෙකටම පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා ඔය මේකදලා අපේ ළඟදී අපවත්චිත්තු ස්වාමීන් වහන්සේ හරි වෙහෙසක් කරගෙන අවසාන කාලෙදී පොතක් සම්පාදනය කරා මේ දැනට තියෙන විද්‍යාර කියන තියෙන්නේ අවිද්‍යාව කියන එක තමයි. අර බුද්ධාමතුරෝ කියපේකේ අර්ථය රකින්න නම් මේක තන්නේ ක්‍රම කාමයට යොමු වෙච්ච තන්නේ ක්‍රම බාහිරේ හදන තනි කරම මාත් මිනිස්සයා මන්මත් කරවන මේ විද්‍යාර කියන්නේ තියෙන අවිද්‍යාව කියලයි. එතකොට තමයි හැදෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක දිගේ යන්න යන්න බාහිරට යනවා මේක දිගේ යන්න යන්න කාමයට යනවා මේක දිගේ යන්න යන්න ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වශයෙන් තණ්හා දිට්ඨි මාන වශයෙන් පුදුමාකාර වර්ධනයක් වෙනවා. සර්වචනාසේ පෙන්වන දන ওই විද්‍යාව තුළ සිද්ධ වෙන්නේ ඇතුළතට යෑමක් නමුත් ඒක පරිබාහිර සියලුසියක් අමතක කිරීමක් නෙවෙයි. ඇතුළත ආબોධය තුලින් බාහිර තේරුම් ගන්න නිසා ඒක කාම කවදාකවත් රාග දෝෂ මොහ වර්ධනයේට හෝ කාමයේ වර්ධනයේට හෝ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වර්ධනයේට හෝ පිරිසතර ගැටමකට හෝ ආගම් වාදයකට හෝ යොමු කරවන්නේ.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 ඒ දේ කෙරුවට පස්සේ ආ වට කරගෙන ඉන්න සියලුම දෙනා මේ මිනිස්සයා හම්බ කරන සියලුම දේ සූරා ගැනීමට බලා ඉන්නවා මිසක් කිසිම කිසි කෙනෙක් මේ හම්බ කරන කෙනාගේ අර්ථ සිද්ධිය හෝ එහෙම නැත්නම් ස්වార్థය හෝ කල්පනා කරන්න පෙළඹෙන්නේ ඒ අත්කන්ද තාමත් පේන්නේ මේ හම්බ කරන කෙනා අපට දෙන කොටහමදි කියන එකයි.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 මේ ශීවිතින සාගන්නට අහුවෙලා තියෙන්නේ මෙන්න මේ වැඩ කරන පන්තියේ. මේ මිනිස්සයා උග්ගන්න බෙදුකා වගේ. කවදාකවත් නැති ශිල්ප හොයාගෙන කවදාකවත් නැති හැකියාවල් හොයාගෙන පුදුම විදිහට හම්බ කරනවා. හම්බ කරලා කවදාකවත් සන්තෝෂයක් ලබන්න පුළුවන් වෙලාවක් පිරිච්ච ගතියක් ලබන්න පුළුවන් වෙලාවක් ආත්මනුකම්පාවක් කරගන්න වෙලාවක් අර්ථ සිද්ධියක් කරගන්න වෙලාවක් නැහැ.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 මොකද ඒ තරම්ම තරණි. ඒ තරම්ම එකිනෙකට කපරගෙන යන හදන තරඟ නිසා තේරෙන්නේ නැහැ මේ කොච්චරද මේ අහස් කුරේ පතපතර ගිනි තිබ්බට පස්සේ චූස් ගන්න දුවනවා මිසක් අයක ඒකට තේරෙන්නේ නැහැ මේ කොයි අතට යනවද මොනව වෙනවද කියලා. ඒ වගේ අපිත් පළියට ගෙන තියාගත්ත අහනවා වගේ පහලෙන් වහලට පැන පැන යනවා මිසක්කා ලාතිය තියෙන ගෙට ගෙන තියා යනවා මිසක්කා ඒක වරක් ඒක නිමා ගන්න බෑ ඉතින් ඒකල්ල කියන අපි ඥානවන්තයි කිය.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 ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේ කරපු එක තමයි මෙතන සාරිපුත්‍ර සාංශ දෙවතත් මතක් කරලා පෙන්නන්නේ ප්‍රඥාවන්තයි කියලා කියන්නේ ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ දන්න කෙනෙක්. ප්‍රඥානනය ඒක නැත්නම් ප්‍රකාශ ලෙස තමක් දන්න කෙනෙක් මොකද්ද දන්නේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය. ඉතින් ඒ නිසා අද ලෝකයේ පවතින ආගයන් ආඩම්බරයන් හැටියට බලනකොට අපි මේ වෙන මොකද්ද එකක් ප්‍රඥාව කරගෙන වෙන මොකක්ද එකක් විද්‍යාව කරගෙන ඒ සඳහා දවස මැදිව සුමානෙ මැදිව මාසෙ මැදිව අවුරුද්ද මැදිව ජීවිතේ මැදිව ගත කරද්දී මේ ප්‍රඥා පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා අපිට ඒ සම්පූර්ණ පරිසරයෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. එවැනි පරිසරයක ඒ කාම ලෝකී කාම කාමභෝගී රාජධානියක පුරවරයක මේ වගේ දේවල් ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක කරන්න බැරි තරමට කෙලෙසිලයි තියෙන්නේ. ඒකයි සර්වඥාන්සේ අරඤ්‍යගත වෙන්නේ කියලා තියෙන්නේ. මේ වැඩේ කරන්න නම් මේ දෘෂ්ටි කෝණය ලබන්න අරඤ්‍යගත වෙන්නේ. සමුක්ක මූලගත වෙන්නේ කියලා කියනවා.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 මේ සංස්කාරයන්ගේ යටිකූට්ටු වැඩ ගැන කතා කරනකොට සංස්කාර වල තියෙන යටිකූටු ස්වභාවය ගැන කතා කරනකොට අපි යමක් ප්‍රකර්ශ වශයෙන් දන්නවනම් ඒක තමයි අපිට කපල කොටල වෙන් කරලා දැනගන්න පුළුවන්. යමක් කපල කොටල වෙන් කරලා විසද කරලා බලන්න පුළුවන් නම් ඒ මත පමණයි අපිට ප්‍රකර්ශනාඥාවක් පාරයි. ඒ නිසා මේ දෙකම එකයි. ඊට පස්සේ කොටි සංසය අහනවා එහෙනම් නන්දගත් දිලා තියන්නේ ඇයි කියලා. ඇයි එකට එකට ප්‍රඥාව කියලා කියන්නේ ඇයි එකට විඥානය කියලා කියන්නේ මොකද මේ දෙකක් දෙන්නේ. ඒකෝර කියනවා සංඥා භාවේ තබ්බා විඥානං විඥානේ හාත්පසින් දත යුක්තක් කියලා.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 ක්‍රියාවත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඇහ කන දිව නාසය කය මන කියලා අපි හඳුනගන්න මේ ෂඩින්ද්‍රයන්ගෙන් එකක් විතරක් අරගෙන ඒකට විඥානයේ 100ට 100ක්ම යොදවලා නැත්නම් උප්පරීම ක්‍රියාවත් කරලා ඒකේ තියෙන දේවල් වෙන් වෙන් කරලා බලන්න උත්සාහ කිරීමක් තමයි මේ කායනපසනාදි කරන්නේ. අපි විඥාණය মাල්ටි ටාස්කින් කරනකොට බොහෝ දේවල් කරනකොට විඥාණයට කිසිම දෙයකට පූර්ණවධානය යොදලා ගිලා බහින්ද කිදා බහින්ද විනිවිදින්ට වෙලාවක් නැහැ. වරක රූප බලන, වරක සද්ධාන, වරක ගන්ධ රස පහස ඒ නිසා විඥාණය මේ කොයිතරම් වේගෙන් යොසුල වැඩ කරනවද කියනවනම් සර්වඥාසි කියන එකටම නිදර්ශනයක්වත් පෙන්වන්න බෑ කියන්නේ.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 නමුත් පශ්චාත්තාප කරනවා පශ්චාත්තාප වෙනවා ප්‍රායෝගික දැනුම නැති නිසා. මේ පුංචි සාමයේ සාමසුගා බහුසුත භාවේ නැහැ. මම ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඒක යායාට කියලා දෙන්නේ අර මහචෝරත් හාමුදුරන්ට හිල් හයක් තියෙන මේ හොඹහට තලගයක් රින්ගොත් මොකද කරන්නේ? ඒතර මහශිව හාමුදුරුව සුතමේ ඥාණයෙන් කියනවා හිල් පහක් ඉහිර කරලා හයවෙනි හිලෙන් දුම් ගැහුවොත් තලගොයාට ඇතුලේ ඉන්න බැරුව එළියට එන්නේ අර ඇදිලා තියෙන දුම් ගහපු ඉලෙන් පමණයි.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 ඉතින් ඒ නිසා මේක ඇතුළට ගියොත් තලකොයෙක් අල්ලන්න නම් මේ හයම ඇරලා තියෙන වෙලාවේ බැරි නිසා අපි කියනවා ඇත් දෙක වහගන්න ඒ ඒ ගණුදෙනුව මේ පරිේශන මට්ටමේදී ඉතිර කරන්න. ඇස් දෙක වහගෙන මේ ඉන්න. ඒ වගේම කනට සද්ද නැති තැනකට යන්න මොකද අපිට කන වහන්න පුළුවන් ගතියක් නැහැ.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 ඉතින් මේක සඳහා ਵਿਚාරය කියන චෛතසිකේ වැදගත්. විතක්කය කියන චෛසිකයේ අරමුණට හිත නැංවීමයි නංවපු අරමුණ අනික් අරමුණේ වෙන්කොට දැන ගැනීමට කියන විචාර බුද්ධිය කියලා. විමර්ශන බුද්ධිය කියලත් මේකට කියනවා. ධම්ම විචේ සම්බොජ්ජංකය කියලා කියනවා. මේව ඔක්කොම ප්‍රඥාගතික ලක්ෂණ. මේ දේවල් වෙන්කොට දැනගත්ත පස්සේ ඒකට ගන්න ලේබල් එකට සංඥාව කියලා.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 මොකද හදිස්සියෙම මනුස්සයාට හදිසි කටයුත්තක් සඳහා පාම් එකෙන් යන්න දෙනකොට මනුස්සයාට සේවකයාට කතා කළකවලු හැමදාම මම මේ කරගෙන ගිය ක්‍රමය බලලා පිටරේ ලියපන් දිනේ ඒතර මට මේ ඉන්කියුබේටරේට දාන්න මෙච්චරයි කියලා. ඉතින් මිනිහට ඊටට වැඩි වෙලා ගියලු අපව වෙනකොට. ඇවිල්ලා බලලා බලනකොට හැම එකේම ලියලා තිබලු අද අද අද අද. වැඩක් නැහැ. ඉතින් යෝගාවචරත් මේක උගුර පැලෙනකන් කිව්වත් ආනපන දෙබලද ඕක කියනවා. මොනවද දැක්කේ? නෑ ඉතින් බලන්න හිතයි කියනවා. ආනපන දැක්කයි. ඉතින් තාමත් දන්නේ මේක අද කියනකට වැඩිය එක්කමගේ සඳු සංඝාරවාද බදාදා කියලා ලියාපන්. නැත්නම් පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද හතරවෙනිද කියාපන්. අර මාංශය අවංකවම කෘත්‍ය කරලා තියෙනවා. කියලාද මොකද තාම එක මල්ලේ තියෙන්නේ හැම එකේම අදා අදා අදාද කියලා. ඉතින් ඒ නිසා විපස්සනා භාවනාවේදී ඒ භාවනාවේදී දෙන කර්මස්ථාන එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනකොට මේ වගේ සූත්‍ර වලින් ගත සාහරයෙන් තමයි මේ උපදේශ මණ්ඩලය හැදිලා තියෙන්නේ.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 ਵਿਚාරයේ වැඩනට පස්සේ කොයි අරමුණක් එකයි. එතනින් එහාට ගියාට පස්සේ කොයි ගුරුවරයෙක්ත් එකයි, කොයි භාවනා ක්‍රමයක් එකයි, කොයි අරමුණක් එකයි. නමුත් අර පිවිසුම ඒකට බැස ගන්න ක්‍රමය ඉතාමත්ම වැදගත්. එතකන් ඉතින් හරියටම ආනාපාන කරනවා ආනාපාන පිම්බි වැගිලිම කරනවා පිම්බි වැගිලිවල දිබෙක් කරනවා.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 අඩු ගානේ ටික වෙලාවක් යනකොට මේක සංසිඳනවද ඇවිස්සෙනවද? ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද? එහෙම නැත්නම් ඇතුළට යනවද පිටතට යනවද කියලා ඒ ආස්වාද ප්‍රස්වාසයේ දෙකේ ගැටුම විතරක් නෙමෙයි ආස්වාසෙන් ආස්වාසයට ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට කාල මානෙ දිගේ සිදුවෙන වෙනස්කම් දකින්න එක ඇත්තටම හම්බ වෙන ලාභයක්. ඉස්සලම කරන්න තියෙන ආනාපාන දෙක අතර වෙනස දකින්න එක. මෙන්න මේ විදිහට ආස්වාස් ප්‍රස්වාස දෙකේ වෙනස අරගෙන ඒ ඇති කරගත්ත චිවුණු භාවය නිසා ආස්වාසයේ ඉඳලා ආස්වාසයේ දක්වා ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ දක්වා ජීගං වාස සන්තෝ පස්සරස්සං වාස සන්තෝ වශයෙන් බලාන බලාන යනකොට අපේ මනසේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා.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 නමුත් මේ පරමාණුව කැඩලා ගිය දවසේ මේක ඇතුලේ න්‍යෂ්ටයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනවා කියලා දැනගත්ත දවසේ පරමාණුව පරම ඒකකයේ නොවන බව තේරුම් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් විද්‍යාවට එහෙන පහර දෙකක් වැදුනා. එකක් තව ඉස්සරහට යන්න මේ අල්ලගන්න එකත් කඩන්න පුළුවන් වෙයිද කියලා මේකේ අන්තිම වශයෙන් අඩුම එකක්යක් නැහැ කියන එක.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 හැබැයි ඒක කියනකොට නම් හිතනවා ඇත්තටම විද්‍යාවට බනින්න වටින්නෙත් නෑ. ඒ මනසෝ ඔයානුහානේ යනකොට මම දන්නේ නැහැ ඒක ඇත්තටම සරුවචනසේගේ ණයට ගත්ත අදහසක් දන්නේ කෙසේ නමුත් ඒ ශක්ති වේගයක් ද්‍රව්‍යයක් බවට ගල් වෙන්න නම් අනිවාර්යම විඥානයේ ගැටීමක් තියෙන්න ඕනේ කියන එක හොයා ගැනීම නම් බොහොම තෑගි දෙන්න වටින වැඩක්.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 මෙතෙක්කල් ඔක්කොම සමබර කෙරුවේ පොළවේ. ඒ කියන්නේ පටවි ධාතුවේ. ආශේ සමබර කරන ගිය දවසේ ඒක විශාල විප්ලවයක් වඩපත් වුණා. ගුවන් ඥාන විතරක් නෙවෙයි. දැන් අජටාවකාශය ආන දක්වාම ඒක ගියා. දැන් සමබර වෙන්නේ තරලක. ඝනයක නෙවෙයි. අන්න ඒ වගේ රූප ධාතු රාග විනිබද්ධ වෙච්ච විඥානය පාත් කරනවා. ඉතින් මේ සඳහා ඒ කාම ලෝකයේ ඉඳලා මේ රූප ලෝකයටපත් වෙනවයි කියලා මේක භාවනාව ලෝකේ කතා කරන්නේ. එහෙම නැත්නම් ආමිෂ ප්‍රීතියේ ඉඳලා ආමිෂ සුඛයේ ඉඳලා නිරාමිෂ ප්‍රීතියට යනවා කියලා කියන මේකට තියෙන ප්‍රධානම බාධාව තමයි අපිට මේ කාමය. උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බැලුවත් මදි. උදේ ඉඳලා හැන්ද වෙනකන් සද්ද ඇහුවත් මදි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගඳ රස බැලුවත් මදි. පහස ලැබුවත් මදි හිතලත් මදි ඒ නිසා අපට මේ වාගේ කාර්මණයට හිත යොදාගෙන ඒ අරමුණේ පෞද්ගලික ලක්ෂණ හොඳටම විඥාණයෙන් වෙන්කොල්ලා දැනගෙන පෞද්ගල ලක්ෂණ හරහා ගෙහිලා පොදු ලක්ෂණේ මතුවෙනකන් ඉවසන්න කමයක් නැහැ. එනිසා සර්වඥාන්සේගේ කෙටියෙන් සඳහන් කර තිනවා දුක්ඛ සත්‍ය ඒ අරමුණු මාරු කිරීම සහ ඉරියව් මාරු කිරීම නිසා වැහිලා යනවා. නමුත් එක අරමුණක් කරගෙන බුදුන් අදහගෙන සීලයක පිහිටාගෙන බණ භාවනා කළේ අරමුණ විනිවිදා නම් සර්වඥාන්සේ සඳහන් කරනවා මේක ඇවිස්සිච්ච මීමැසි පොදියක් වගේ.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 ඒකට කියනවා විපරිණාමය කියලා. එක මුණක දෙසරක් බලන්න බෑ. හැබැයි අපි ආනාපානය වශයෙන් බලනකොට හිත ගොරෝසු වෙලාවේදී ඉස්සලා ආනාපානය ආස්වාසේ පස්සේ එක වගේ සමාන වගේ පේනවා. ඊගාවෙන එකත් සමාන වගේ පේනවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසද්ද දෙක වෙන් කරගන්න බැරි තරම් සමාන ගති පේනවා.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 ඒකට කිසිසේත්ම බාහිර දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක දිව්‍යමය සුඛයක්. සමහරට බ්‍රහ්මමය සුඛයක්. අන්නේ සුඛයට ගියාට පස්සේ විතරයි මේ මනුස්සයා අඩු ගානේ මේ ඇස් දෙකම පෑදිච්ච මිනිස්සෙක් වඩපත් වෙන්නේ එලවත් පේනවා මෙලවත් පේනවා රූප ධර්මත් පේනවා අරූප ද්‍රව්‍යත් පේනවා ආමිෂ සුඛයත් පේනවා දිනාමිෂ සුඛයත් පේනවා රූප ලෝකෙටත් සාධාරණයි නාම ලෝකෙටත් සාධාරණයි විඥානයේ යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඉතින් මේක කියනවා සාමාන්‍යයෙන් ඔය මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් හිත විසුද්ධිපත්තටපත් වෙනවා කියලා කියන්නේ යෝගාවචරය තේරුම් ගන්නවා මේ මනුෂ්‍යරක යෝගාවචරය කියලා කීයකි දැන්.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 අන්න එතෙන් ගියාට පස්සේ තමයි පුත්‍රජානනාංශික පණිවිඩය නැත්නම් පුත්‍රජානනාංශික විපස්සනාව ක්‍රියාත්මක වෙන්නේ. එන විදිහට කියනවා නම් මේ කායන ප්‍රශ්නාව විවර වෙනකම්ම සමථද විපස්සනාදි කියලා තාම වෙන්වීමක් නැහැ. ඒ සමථ දිගෙත් දෙන්න යන බලා විපස්සනා දිගෙත් යන්න පුළුවන්. විපස්සනා දිගේ මේකට යන්න පුළුවන් කියනක තේරුම් ගැනීම නම් බොහොම රැඩිකල් වාදී අදහසක්.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 භාවනා යෝගාවචරය ඒ ආලවට්ටම් ටික අයින් කරලා මේ ටිකට එන්න අරිනවා අර ගහේ මුල් ගලවලා දානවා. අනුසේ ගලවලා දානවා වගේ ඒ චේතනා, ඒ ප්‍රකල්පනා, ඒ අනුසේ මත වෙන කටයුතු කරනවායි කියලා කියන්නේ අර පඤ්ඤා භාවයේ තබ්බන් කියලා කියනවා ප්‍රඥාව කියන එක විඥාන වේදී අවුස්සවුස ගන්න දෙයක් නැහැ.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 මොන්න තාලේ මුදුළු ගාවත් හරියන්නේ නැහැ. ඒකේ අඩි තුනක් යනකම් සමහරට හයක් යනකම් මුල් බහිනවා ඇතුළට. ඉතින් ඒ ඇටෝර අයින් කරන්න නම් සම්පූර්ණ මේ මේ වැල්ලල ගලවන්න වගේ අඩි ගණන් හරන්න ඕනේ. ඒ මිනිස්සුෙකුට ගෙවන්නේ දවසට ගොඩගත්ත ඇටෝර මුල් ගානේ බර කියලා.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 Tamange අවුරුදු ගණන්, සංසාර ගණන්, ජීවිත ගණන් ගෙනාපු දුක්ඛාර්ථකන් ටික පාවා දෙන්නේ. මේ ජීවිතයේ තියෙන මේ කයට තියෙන ආශාව ආර්ය පරිශ්‍රයේ නමින් ආර්ය පරිශ්‍රයේ නාමයෙන් පාවා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නැතුව අර වගේ සියුම් ගැඹුරු තැනකට යන්න බෑ. ඒ නිසා මේන් එහාට යනකොට ඉතාමත්ම ආධ්‍යාත්මිකයි. ඉතාමත්ම ආගමන රූපයි. ඒ නිසා ගද්ද බල සද්ධාාවක්, ගද්ද බල සීලයක් ඇති ඇත්තන්න විතරක් දුවර තේරෙන පටන් අර ගන්නවා. මේ ගමන කෙරුවට ප්‍රතිඵල නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා දුෂ්ප්‍රාඥකම නිසා ඒ ප්‍රතිඵල අල්ල බදා ගන්නවා. අල්ල බදා ගත්තොත් අල්ල බදාගත්ත මට්ටමේ හැටියට එක තැන කරකවෙන්න පටන් ගන්නවා.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 මේකට ਸਰවචර්ය පාවිච්චි කරේ తాදී ගුණය කියලා නොසැලෙන ගතියට. ඒ తాදී බවට තමයි අපි අර සැලෙන දේවල් අනුව පංගු peeru බේරන ඊර්ෂ්‍යා කෝධ මානව ලෝකේ ඉඳලා ඒ කිසිම දෙයකට නොසැලෙන තැනකට යamai තියෙන්නේ. ඒක මනින්න බෑ තනිව ජීවත් වෙලා. ඒක මනින්න වෙන්නේ ලෝකයේත් එක්ක ගැටෙනකොට තමයි.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 එතකොට එක එකම යනකොට තමන් කරගෙන යනකොට ඉස්සරහට ගිහලා ආපහු පිටිපසට එන්නත් ඉඩ තියෙනවා. ආපහු යනකොට ඒ නිසා සිස්ටම් එක එහෙම නැත්නම් තියෙන පද්ධතියේ තියෙන සර්කිට් එක පේන්නේ නිවන් ලැබුවට පස්සේ දවසේ. එතකන් අපි කන බල්ලන් ගහ ගහ යනවා. කියන්නේ නිරෝධ සත්‍යයට පස්සේ දවසේ තමයි මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ.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 සාවල කුමාර අවුරුදු 7 දී ගෙදරින් ඇදගෙන ගිහිල්ලා අවුරුදු 21ක වෙනකම් ගන්න හැම ක්‍රමෙම කරලා තමන්ගේම කර්ම ගෙවුනට පස්සේ තමන්ගේම ක්‍රමයේ තනවාඩා ගත්තට පස්සේ තමයි ගිනන්නේ. කොච්චර ගන්තයි යසෝදරාවට දෙනවනේ. ලයින් කිස් එකක් වගේවත් දෙනවනේ අඩු ගානේ. මේක තියාගෙන මේකෙන් වරින් කිය යසෝදරාවත් කරන්නේ.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 ඒක මොකද අර ෂූමාකර් එහෙම දැන් ටික ටික බුද්ධ ධර්මයේ පොඩි පොඩි කැලිය අල්ලගෙන මේ තීසිස් ලියලා PhD ගන්නෙ. බුදුහාමුදුරුවෝ හිටියනම් ඉතින් කැටේ පිටින්ම ගන්න තිබ්බනේ. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ ඉතින් කන පැලෙන්න දෙයක් ගහලා කියනවා තෝ මේකත් විකරන්නට කන්නා දැන්. එනිසා මේ වැඩේ අපිට කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව පෙරට කරගත්ත ගමනක්. ඒ නිසා මේක ආගමනුකූලවම තමයි. හැබැයි එකම වෙනසකට තියෙන මේ ශ්‍රද්ධාව මේ ජීවිතය තුළ අත්දකලා බලන්න පුළුවන්කම විතරයි. අනික හැම ආගමකම මැරෙන්න ඕනේ ඒ ස්වර්ගයට යන්න. ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මැරිච්ච ගමන් බෝඩ්ඩයක් දානවා නිවන් සප ලැබෙනවා. අපේ ලංකාවේ නිවන් ලබන්න එකම සුදුසුකමයි ඕනේ මැරෙන්න. මැරුණාම කොයි එකනම් නිවන තමයි. ඒ තරමටම බුද්ධ ආගම මරලා තියෙනවා. ඉන්නකම් බෙන්කෙලිනවා. ඉන්නකම් 18 පාලි නටලා මරුණට පස්සේ ආර උපාසකම්මට මේ උපාසකම්මට නිවන්තප ලැබේවා කියලා නිසා ගුරුම රටේ කියනවා ලංකාවේ නිවන කොන්කොන් වාගේ කියලා. හරිම ලාභයි ඔය අවශ්‍ය කරන්නේ මැරණ එක විතරයි. මැරිච්ච ගමන් අනිවාර්යයෙන්ම ගියා නොගියා කෝපුවක් ඉන්න කට්ටිය නිවන් දක්කන. මත ඉදිරිපත් කළ තියෙන ක්‍රමේ බණෝට ඇඟ කිලිපොළනවා. කොච්චර જાති ජීවුන වෙලා හිටියා සර්වචන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකකවත් මතක් වෙන්නේ නැහැ. නමුත් මේ විශේෂ ප්‍රසවචනාංශයට දුර්ලභමක් නැහැ. සාරිපුත්‍ර සාංශ ඔච්චර පණ ඥානෙ දුන අර ඝාතපද දෙක ගැනකන් ට්‍රිගර් එක ඔෆ් නේ නැහැ. දැසුනේ නැහැ. දැසුනට පස්සේ දැනගත්තා මේක තමයි ක්‍රමේ. ගෙදරත් කරනත් කියලා දුන්නා අනික් අයටත් කියලා දුන්නා. සර්වචනසි වගේම බලන්න කිව්වා. ඒ නිසා මේ ක්‍රමය හොයනවා කියන එක ප්‍රතිඵල ලැබුණාට පස්සේ තමයි ක්‍රමයේ පිළිබඳව සීල් එක වදින්න. පාර පිටිපන්ද සීල් එක වදින්නේ ගියාට පස්සේ. ඒක මේ මේ මේ චතුරාර්ය සත්‍ය විතරයි මේ කතාව තියෙන්නේ. අනික හැමතැනම තියෙන පාරේම වුණාම ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. ඔන්න මේක න ප්‍රතිඵල ලැබුණාට පස්සේ තමයි යායුතු පාර මේකයි කියලා හරියටම විශ්වාස කළා කියන්න පුළුවන්. ඒ නිසා අමාරුයේ ප්‍රශ්නේ සරුයි ප්‍රශ්නේ හොඳයි. හොඳට මේක පිළිබඳව විමසන වලින් අහලා තියෙනවා. නමුත් එහෙම සියල්ලටම හරියන එකම ෆෝමියුලා එකක් නැහැ. දැන් අපි තවදුරටත් ප්‍රශ්න නැහැ කියන පදරමේ ඉඳලා දෙවියන්ට පින් දීම ඥාතීන් ශීපත් කිරීමේ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමු.